අද අපි කතා කරන්නේ යන මාත්‍රිකාව ඒක ඇත්තටම මගේ අවධානය ගොඩක් දිනාගත් එකක්. අපි හැමෝම හිතන් ඉන්නේ සිහිය නැත්නම් මයින්ඩ්ෆුල්නස් ගැන අපි දන්නවා කියලා. ඒත් මේ මූලාශ්‍රය කියවද්දී මන්ට තේරුණා ඒකේ අපි නොදන්න කොයිතරම් ගැඹුරක් තියෙනවද කියලා. සතිය බල මහිමය කියන මේ කරුණු එකතුවෙන් අපි බලන්න යන්නේ මේ හැමෝම කතා කරන සතිය කියන එකේ සැඟවුණු නියම බලය මොකක්ද කියලයි. ඒක ඇත්තටම වැදගත් කරුණක්. මොකද අද විද්දි සතිය කිනේ වචනය හුදෙක් අවධානයෙන් ඉන්න කියන සරල අදහසට ලඝු වෙලානේ. ඔව් ඔව් ඒක හරිම කොමන් වෙලා. ඒත් ඒක ඊට වඩා ගොඩක් එහාට යන දෙයක්. සාමාන්‍ය ජීවිතයේදී ඒක ඊතරම් හඬක් නැති නිහඬ මානසික ගුණාංගයක් වගේ පෙනුනට බුදුන් වහන්සේ දේශනා කළේ සියලුම ආකාරයේ මානසික දියුණුවකට අත්විවරම වෙන්නේ මේ සතිය කියන ශක්තිය කියලා. ඉතින් අද අපි මේ ගැඹුරින් බලන්න උත්සාහ කරන්නේ ඇයි ඒක එච්චරටම බලවත් වෙන්නේ කියන කාරණයයි. හොඳයි. එහෙනම් අපි මුලින්දම පටන් ගමු. මේ මූලාශ්‍රය පැහැදිලිවම කියනවා අපි එදිනෙදා පාවිච්චි කරන සිහිය සහ අර සති මාත්‍රය නැත්තම් හුදු සතිය කියන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. මොකද්ද මේ කියන වෙනස? ඒක ටිකක් සරලව පැහැදිලි කරමුද? හරි. අපි මෙහෙම හිතමුකෝ. සාමාන්‍ය සිහිය කියන්නේ අපි යම් දෙයකට අවධානය යොමු කරාම ඒ මොහොතේම ඒකට අපේ අදහස්, විනිශ්චයන්, මතකයන්, අනාගත සැලසුම් ඔක්කොම ඇලවෙනවා. හ්ම්. උදාහරණයක් විදිහට ලස්සන මලක් දැක්කොත් ඒක දැක්ක ගමන් හිතෙනවා ආ ලස්සනයි මේක මට මතක් කරන්නේ අරගිය ගමන ෆොටෝ එකක් ගන්න ඕන මේ වගේ එකක් ගෙදර හිටවන්න ඕන වගේ දේවල් එතනදී අපි මල දකින්නේ නැහැ මලත් එක්ක බැඳුණු අපේ හිතේ තියෙන දේවල් ටිකක් දකින්නේ ඒක පිරිසිදු නිරීක්ෂණයක් නෙමෙයි. ඒ කියන්නේ අර හිතේ තියෙන ෆිල්ටර් ටිකත් එක්කමයි අපි ඒක දකින්නේ. හරියටම. නමුත් සති මාත්‍රේ හෙවත් හුදු සතිය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එතනදි වෙන්නේ යම් කිසිවක් සිදුවන මොහොතේ ඒකට කිසිම දෙයක් එකතු නොකර හොඳ නරක කියලා විනිශ්චය නොකර ඒ මොහොතටම සීමා වෙලා ඒක ඒ විදියටම නිරීක්ෂණය කරන එක. අර මලේ උදාහරණයම ගත්තොත් මල කියන අත්දැකීම විතරයි. ලස්සනයි කැත්තයි ගන්න ඕන මේ කිසිම දෙයක් නැහැ. අනේ ඒ මොහොතටම සීමා වුණු පිරිසිදු අවබෝධය. සතියේ නියම බලයේ විවෘතකරණය තුර වෙන්නේ අන්න ඒක. මෙතනදි තමයි කාරණේ ඇටරන රසවත් වෙන්නේ. මේ මූලාශ්‍රයේ මගේ හිත ගියම ටැනක් තමයි පාවිච්චි කරන උපමාව. එතන කියනවා පරීක්ෂාවට ලක් නොකල මනස හරියට අවුල් සහගත බංගලාවකට නැත්තම් කැළඹුණු තුඹසකට සමානයි කියලා. ඒක ඇටරම හිතට වදින උපමාවක් නේද? ඔව්, ඒක ඊටාම ප්‍රබල උපමාවක්. මූලාශ්‍රය විස්තර කරනව වගා නොකල මනසක ස්වභාවය. ඒක හරියට බාගෙට හිතපු සිතුවිලි යටපත් කරපු හැඟීම් අපේ පක්ෂග්‍රාහීකමෙන් පිරුණු අදහස් එකිනෙකට පරස්පර විනිශ්චයන් පිරීලා තියෙන කුණාටුවක් වගේ. හ්ම් භයානකම දේ තමයි අපි අපේ මුල් ජීවිතේම තීරණ ගන්නේ සම්බන්ධතා ගොඩනගන්නේ අනේ අවුල් සහගත වැරදි සංජානන මත පදනම් වෙලා මේ සම්පූර්ණ தത്വෙටම පොහොර දාන්නේ මූහය නැත්තම් නොදැනුවත්කම ඒ කියන්නේ අපි දකිනවා කියලා හිතුවට ඇත්තටම දකින්නේ බොන්දහුණු චිත්‍රයක්. හරියටම උදාහරණයක් විදිහට අපි පාරේ යනකොට දකින ගහක් ගැන හිතන්න. අපි ඒ ගහ හරියටම නිරීක්ෂණය කරන්නේ ඒක අපිට වාහනේ යනකොට බාධාවක් වුණොත් නැත්නම් ඒකේ ලස්සන මල් පිපිලා තිබුණොත් වගේ විශේෂ දෙයක් වුණොත් විතරයි. අනිත් හැම වෙලාවෙම අපි දකින්නේ ගහක් කියන අපැහැදිලි අසම්පූර්ණ සංකල්පයක් විතරයි. ඉතින් අපේ එදිනෙදා ජීවිතේ තීරණ පදනම් වෙන්නේ ඔය වගේ දූවිලි දූවිලි බැඳුණු බොන්දවුණු මානසික පදනමක් මත. එතකොට මේ දූවිලි බැඳුණු අවුල් සහගත බංගලාව පිරිසිදු කරන්න පටන් ගන්නෙ කොහොමද? මූලාශ්‍රයට අනුව පළවෙනිම පියවර තමයි පිරිසිඳ දැකීම සහ නම් කිරීම. දෙයක් නෙවෙයි. පැරණි කතාවල තියෙනවා වගේ යක්ෂයෙක්ගේ නම හරියටම දැනගත්තම ඒ යක්ෂයව පාලනය කරන්න පුළුවන් වෙනවා කියනවා. ආ ඒක හොඳ උපමාවක්. මේකත් ඒ වගේ දෙයක්. අපේ හිතේ අඳුරු මුල්ලක හැංගිලා ඉන්න නිෂේධාත්මක සිතුවිල්ලක්. උදාහරණයක් විදියට ක්‍රෝධයක් ආවම ඒක ක්‍රෝධය කියලා පැහැදිලිව හඳුනාගෙන නම් කරාම ඒක අඳුරෙන් එළියට එනවා. එහෙම පැහැදිලිව දැක්කම ඒකේ බලය අඩු වෙනවා. ඒක හරිම රසවත්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ වගේ සිතුවිල්ලක් ආවම ඒක හංගන්න. නැත්තම් ඒකට හේතු හොයලා ඒක සාධාරණීකරණය කරන්න හදන එකනේ. මම තරහගේ අරයාගේ වැරද්ද නිසා වගේ. නමුත් මේ ක්‍රමයෙන් කරන්නේ කිසිම දෙයක් නැතුව මේ තියෙන ක්‍රෝධය කියලා ඒකේ නියම ස්වභාවය දකින්න එක. හරියටම. ඒමනම් කරද්දී ඒ සිතුවිල්ල යටිහිතේ හැංගිලා කුණු වෙවි තියෙන තියෙන ඉඩ නැති වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් වෙනවා. අකුසල ධර්ම, ඒ කියන්නේ ක්‍රෝධය, රාගය වගේ දේවල් දිහා කෙලින් බලද්දී ඒ දේවල් කෙරෙහි යම් සදාචාරාත්මක පිළිකුලක් අකමැත්තක් ඇති වෙනවා. මූලාශ්‍රය ඒකට කියන්නේ හිරිය කියලා. හිරිය. ඒ වචනේ අපි එදිනදම් පාවිච්චි කරන්නේ නැහැ නේද? ඒක සරලව කිව්වොත් නරක දෙයක් කරන්න යනකොට හිතට එන ලැජ්ජාවක් නැත්තම් ඒකට තියෙන අකමැත්තක් පිළිකුලක් වගේ දෙයක්ද? ඔව් ඒක හොල පැහැදිලි කිරීමක්. වැරදි දේ කිරීමට ඇති අකමැත්ත සහ ලැජ්ජාව. මේ නම් කිරීම කියන ක්‍රියාවෙන්ම ඒ ගුණයත් අපේ හිතේ වර්ධනය වෙනවා. හොලයි. එතකොට මේක නරක සිතුවිලි වලට විතරක්ද පාවිච්චි කරන්න පුළුවන්? හොඳ යහපත් සිතුවිලි වලටත් මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. ඒක තමයි මේකේ තියෙන අනිත් වැදගත් පැත්ත. අපි ඒක ගොඩක් වෙලාවට අමතක කරනවා. යහපත් සිතුවිල්ලක් උදාහරණයක් විදිහට කාට හරි උදව් කරන්නේ තුනමේන මෛත්‍රී සහගත සිතුවිල්ලක්. ඒකත් හඳුනාගෙන මෛත්‍රිය කියලා නම් කළොත් ඒක අපේ අවධානයට ලක් වෙලා තවත් ශක්තිමත් වෙනවා. ඔව්. ඒක ඇත්ත. නැත්නම් ඒ වගේ හොඳ සිතුවිලිත් අපි ගණන් නොගෙනම යටපත් වෙලා යන්න පුළුවන් නේද? ඔව්. ඉතින් නම් කිරීමෙන් හොඳ දේ වඩවන්නත් නරක දේ පාලනය කරන්නත් පුළුවන් වෙනවා. ඒ නම් කිරීම කියන අදහස ඇත්තටම බලවත්. ඒත් මට හිතෙන දෙයක් තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ මේ නම් කරගත්ත සිතුවිලි එක්ක විශේෂයෙන්ම නරක සිතුවිලි එක්ක සටන් කරන එකනේ. ඒ සටන ගැන තමයි මූලාශ්‍රයේ ඊයඟට අපූරු දෙයක් කියන්නේ. නේද? ඒ තමයි මේ අවිරුද්ධ ප්‍රතිපදාව කියන එක. ඔව්. ගැටුම්කාරී නොවන පිළිවෙත. අපි හැමෝගෙව සාමාන්‍ය පුරුද්ද තමයි අපි අභ්‍යන්තර දුර්වලතාව එක පොරබදින එක. ඒවා යටපත් කරන්න, නැටි කරන්න හදන්න එක. නමුත් මූලාශ්‍රයේ තියෙන උපමාව තමයි ඒක හරියට කරදරකාරී මැස්සෙකුට තඩි බානවා වගේ වැඩක්. ඒකෙන් වෙන්නේ තත්ත්වය තවත් දරුණු වෙන එක විතරයි. ඒ කියන්නේ අපි හිතේ තියෙන දෙයක් එක සටන් කරන්න ගියාම අපි ඒකට දෙන අවධානය නිසාම ඒක තවත් ලොකු වෙනවා වගේ දෙයක්ද? හරියටම බලහත්කාරයෙන් යටපත් කරන්න උත්සාහ කරද්දී ඒ බාධකය තවත් ශක්තිමත් වෙනවා. අවිරුද්ධ මාර්ගය කියන්නේ ඊට වඩා කුශල විදිහට, ඒ කියන්නේ නුවණක්කාරී විදිහට, ඒ දේවල් පිළිගැනීම සහ නිරීක්ෂණය කිරීම. භාවනාවක් වගේ දෙයක් කරද්දී අපිට මූලිකවම එන බාධක වර්ග තුනක් ගැන මේ මූලාශ්‍රය කතා කරනවා. පළවෙනි එක තමයි ශබ්දය වගේ බාහිර බාධක. දෙවෙනි එක රාග, ద్వේෂ වගේ අපේ හිත ඇතුළෙන් මෙන කෙලෙස්. ඒවට තමයි නීවරණ ධර්ම කියන්නේත්. තුන්වෙනි එක තමයි විසිරුණු සිතුවිලි සහ දවල්හීන. එසේනම් මේ බාධක තුනටම මුහුණ දෙන්න ඕන නිවැරදි ආකල්පය මොකක්ද? අපි මේ සටන නතර කරන්නේ කොහොමද? එකෙක් බාධකයේ සඳහා නිවැරදි ආකල්පය ගොඩනගා ගන්න ඕන. බාහිර ශබ්ද ගත්තොත් ඒක ලෝකේ ස්වභාවය කියලා පිළිගන්න ඕන. භාවනාව කියන්නේ ලෝකෙන් පැනලා යන එකක් නෙවෙයි. ලෝකයේ තුලම හිඳගෙන ඒක ඉක්මවා යන්න ඉගෙන ගන්න එක. ඒක ඇත්ත. මම භාවනා කරන්න පටන් ගත්ත මුල් කාලේ එළියෙන් ඇහෙන පොඩි සද්දයක් වුණත් මට ලොකු වදයක්. ඒ සද්දෙත් එක්ක හිතින් සටන් කරන එක තමයි මං කළේ. ඒ සටන නතර කරාම තමයි නිදහසක් දැනුනේ. ඕ දෙවනි එක ඒ කියන්නේ රාග, ద్వේෂ වගේ කෙලෙස් ආවම මහසී සයාඩෝතුම නුපුටා දක්වන විදිහට පෘථග්ජන ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ කෙලෙස් ඇතිවෙන එක ස්වාභාවිකයි. අරමුණ වෙන්න ඕන ඒවට වෛර කරන එක නෙවෙයි ඒව හඳුනා ගන්න එක. ඒව හඳුනා ගන්නකොටම තමයි ඒවායේ බලය දුර්වල වෙන්නේ. තුන්වනුව විසිරණු සිතුවිලි ආවම ඒවා එන බව පිළිගන්න ඒව එක්ක පොරබදන්න යන්නේ නැතුව ඒව එනවා යනවා කියලා බලාගෙන ඉන්න එක තමයි කරන්න ඕන. අරමුණ වෙන්න ඕන හිස් අහසක් හදන්න එක නෙවෙයි අහස යන වලාකුළු දිහා නිකන් බලාගෙන ඉන්නවා වගේ ඉන්න එක. හොඳයි ඒ ආකල්පය හරිම පැහැදිලි. හැබැයි ප්‍රායෝගිකව ඒක කරන්නේ කොහොමද? මූලාශ්‍රයේ මේකට පියවර තුනක ක්‍රියාවලියක් දක්වනවා නේද? ඔව්. බාධක එක්ක කටයුතු කරන්න මේ ක්‍රමවේද තුන පිළිවෙලින් භාවිතා කරන්න ඕන. පළවෙනි එක තමයි කෙටි විනිශ්චයකින් තොර නිරීක්ෂණයක්. බාධකය ආපු ගමන් ඒක පැහැදිලිව නමුත් ඒකේ ගැඹුරට නොගිහින් විනිශ්චයකින් තොරව හිතින් සටහන් කරගෙන ආයමත් මූලික භාවනා අරමුණට හිත යොමු කරනවා. ඒක හරියට පල නොකිය පලා යැවීමක් වගේ. ගෙදරට ආපු අනවශ්‍ය ආගන්තුකයෙක් එක්ක කතාවට නොගිහින් ඉන්නකොට එයා ඉබේම යනවා වගේ දෙයක්. ඒ කියන්නේ හිතට තරහක් ආවත් තරහ කියලා හිතින් සටහන් කරගෙන ඒක ගැන විග්‍රහ කරන්න යන්නේ නැතුව ආයත් හුස්ම දිහා බලනවා වගේ දෙයක්ද හරියටම ඒත් ඒ ආගන්තුකයා යන්නේ නැතුව දිගටම හිටියොත් ඔව් ඒක තමයි ප්‍රශ්නේ සමහර වෙලාවට ඒ බාධක හරිම මුරණ්ඩුයි තමයි දෙවෙනි පියවරට එන්නේ ඉවසීමෙන් බලා සිටීම බාධකේ තාමත් තියෙනව නම් ඒකත් එක්ක ඉවසීමෙන් යුතුව නැවත නැවතත් හුදු සතිය යොමු කරනවා. එතනදි වෙන්නේ මූලික අරමුණෙන් හිත අහකට ගෙනියන්න තියෙන අකමැත්ත හරිම ශාන්ත විදිහට නමුත් ස්ථිරව ප්‍රකාශ කරන එකක්. හරියට කෑ නැතුව එපා කියලා මුහුණෙන් පෙන්නනවා වගේ. ඒක බලහත්කාරයක් නෙමෙයි ස්ථිර ප්‍රතික්ෂේප කිරීමක්. ඒකත් වැඩ කලේ නැත්නම් බාධකයේ ඊටත් වඩා ප්‍රබල නම් උදාහරණයක් විදියට හිතරෙන හරිම ප්‍රබල කේන්තියක් නැත්නම් ලොකු ශබ්දයක් වගේ දෙයක් ආවොත් අන්න එතකොට තමයි තුන්වෙනි සහ බලවත්ම පියවරට එන්නේ. බාධකයම භාවනා අරමුණ කර ගැනීම. බාධකේ අයින් කරන්න බැරි තරම් ප්‍රබල නම් අපි ඒ බාධකයම తాවකාලිකව භාවනාවේ අරමුල බවට පත් කරගන්නවා. ඒ කියන්නේ බාධකය සාධකයක් කරගන්නවා. සතුරව මිතුරෙක් කරගන්නවා වගේ. ඕ, ඒම කියන්නත් පුරුවන්. උදාහරණ දෙකක් ගනිමු. හිතන්න හරිම ප්‍රබල ශබ්දයක් ඇහෙනවා කියලා. එතකොට අපි කරන්නේ හුස්ම අමතක කරලා ඒ ශබ්දයම අරමුණු කරන එක. ඒ ශබ්දයේ ඇතිවීම සහ නැතිවීම. ඒ කියන්නේ උදේවියය නිරීක්ෂණය කරනවා. එතකොට ඒක ඉන්ද්‍රිය සංවරය පිළිබඳ භාවනාවක් බවට පත්වෙනවා. උදේවියය ඒ කියන්නේ ඇතිවීමයි නැතිවීමයි කියන එක නේද? ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව්. හැම දෙයක්ම ඇති වෙලා මොහොතක් පැවතිලා නැති වෙලා යනවා කියන ස්වභාවය ශබ්දයත් එහෙමයි. ඒක එක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒකේ නැගීම, බැසීම නිරීක්ෂණය කරන එක තමයි උදේවිය දෙකීම කියන්නේ. අනිත් උදාහරණය ක්‍රෝධය වගේ ප්‍රබල කෙලෙස් සිතුවිල්ලක් ආවොත් ඒ ක්‍රෝධයම කෙලින්ම අරමුණු කරනවා. ඒකේ ස්වභාවය මොකද්ද? ඒක කොහොමද නැගී එන්නේ? කොහොමද බැසජන්නේ කියලා නිරීක්ෂණය කරනවා. එතකොට ඒක චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියන ගැඹුරු භාවනා බවට පත්වෙනවා. ඒ කියන්නේ බාධකයට විරුද්ධව සටන් කරනවා වෙනුවට ඒක අධ්‍යයනය කරන විෂයක් බවට පත් කරගන්නවා. මූලාශ්‍රයේ තියෙනවා තමන්ට අකමැති දේවල් විසිකරන එක මෝඩකමක්. ඒ වෙනුවට ඒ දේවල් වෙනස් දෙයක් බවට පත් කරගන්න පුළුවන් කියලා. මේ කියලා ඒක නේද? හරියටම මේ ක්‍රියාවලිය අවසානයේදී අපේ හිතේ හරිම කුශල සමබර මානසික ස්පර්ශයක් ඇති කරනවා. විසුද්ධි මාර්ගයේන හරිම ලස්සන උපමාවක් තියෙනවා මේකට. දිය මත පාවෙන නිලුම් කොලයක නාරටියක් කොලේ වතුරේ ගිල්වන්නෙත් නැතුව කැපීම මගහරින්නෙත් නැතුව හරිම සියුම් විදියට කපෙන ශල්‍ය වෛද්‍ය ශිෂ්‍යයෙක් ගැන. එතන අධික බලය, ඒ කියන්නේ විරෝධයක් නැහැ. බලය මදිවීම, ඒ කියන්නේ අලසකමක් නැහැ. සතියෙන් වඩන්නේ අන්නේ ඒ පරිපූර්ණ මෘදු නමුත් ස්ථිර ස්පර්ශයයි. ඉතින් මේ සම්පූර්ණ කතාවෙන්ව අපිට ගන්න පුළුවන් පණිවිඩය මොකද්ද? අපි සතිය කියන හරිම සරල දෙයකින් පටන් අරගෙන ඒක මනසේ ස්වභාවයම වෙනස් කරන්න පුළුවන්. ගැටුම්කාරී නොවන හරිම ගැඹුරු ශක්තියක් කියලා තේරුම් ගන්නා ගමනක නිරත වුණා. මෙතන තියෙන ප්‍රධානම අදහස තමයි මානසික පැහැදිලිකම කරා යන පාර බලහත්කාරයෙන් ගිනන්න ඕන සටනක් නෙමෙයි ඉවසීමෙන් සහ නුවණින් වගා කරන්න ඕන නිරීක්ෂණ කුසලතාවයක් කියන එක. ඒක සටන් කරන එක නවත්තලා දකින්න පටන් ගැනීම ගැන කතාවක්. අපි භාවනාවේදී බාධක අරමුණු බවට පත් කරගන්නා ආකාරය ගැන කතා කළා. එදිනෙදා ජීවිතේ නිරන්තරයෙන් පැන නගින කරදරකාරී තත්ත්වයක් එක්කල රැකියාවේ ප්‍රශ්නයක් සම්බන්ධතාවයක ගැටලුවක් වගේ දෙයකට මේ ක්‍රමය විධිමත් භාවනාවෙන් පරිබාහිරව යොදා ගැනීම ගැන සිතුවහොත් ඒ ප්‍රශ්නය එක්ක හිතින් සටන් කරනවා වෙනුවට නැත්නම් මේක නොසලකා හරිනවා වෙනුවට මේ ගැටුම්කාරී නොවන හුදු අවධානයේ මේ தත්ත්වය දෙස බැලුවොත් මොන වගේ දෙයක් හෙළිදරව් වෙන්න පුළුවන්ද? අපි හැමෝම වගේ ජීවත් වෙන්නේ නිකන් දුවන ලෝකයක නේද? හැමදේම ඉක්මනට කාර්යක්ෂමව කරගන්න තමයි උත්සාහ කරන්නේ. වැඩිපුර වැඩ කරන එක, වේගයෙන් වැඩ කරන එක තමයි සාර්ථකත්වය කියලා අපි හිතනවා. ඒත් අද අපි ගැඹුරින් බලන මේ මූලාශ්‍රය කියන්නේ ඒ කතාවේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපි ජීවිතයේ ලොකුම පරිවර්තනය වෙන්නේ වේගය වැඩි කිරීමෙන් නෙවෙයි, සවිඥානිකව වේගය අඩු කිරීමෙන් කියලා. අද අපි කතා කරන්නේ සතිය බලමහිමේ කියන පොතේ කොටසක් ගැන. අපේ අරමුණ තමයි මේක හොයලා බලන එක. නිකම්ම වේගය අඩු කරනවා කියන සරල ක්‍රියාවෙන් අපේ සදාචාරය මනසේ තියෙන සංසුන්කම සහ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණ ඒ කියන්නේ ප්‍රඥාව වර්ධනය වෙන්නේ කොහොමද කියලා මේ මූලාශ්‍රය ඇසුරින් තේරුම් ගන්න එක. හරි එහෙනම් අපි මේ සංවාදය පටන් ගමු. කල්පනා කරලා බලන්න පැහැදිලි තියුණු මනසකට යතුරු තියෙන්නේ ඇක්සලරේටරේ පාගන එකේ නෙවෙයි හරියට වෙලාවට බ්‍රේක් එක පාවිච්චි කරන එකේ නම්. ඒක තමයි මේ සාකච්ඡාවේ හරය. මොකද මූලාශය පටන් ගැනීමදීම කියනවා මනසේ සැබෑ ශක්තිය එළියට එන්නේ වීරිය සහ ශික්ෂණය කියන බලවේග දෙක සමබර වුණාම කියලා. හරියට වීණාවක තත් වගේ. තදට වැඩි වුණොත් කැඩෙනවා, බුරුල් වැඩි වුණොත් සද්දයක් නැහැ. වීරිය වැඩි වෙලා සමාධිය යටපත් වෙන්නවත්, සමාධිය වැඩි වෙලා වීරිය අඩපණ වෙන්නවත් දෙන්න බෑ. ඉතින් කෝමඩ අපේ සමබරතාවය හදාගන්නේ. මොකද මේ කියන්නේ නිකම් අලස වෙන්න එකක් නෙවෙයිනේ. මූලාශ්‍රයේ ඒ ගැන පැහැදිලිවම කියනවා මේක අක්‍රිය වෙන්න එකක් නෙවෙයි කියලා. මෙතනදී තමයි සතිය කියන සාධකයේ මැදට එන්නේ. මූලාශ්‍රය හඳුන්වන්නේ සතිය කියන්නේ මේ හැමදේම සමබර කරන තුලාව වගේ කියලා. අපේ හිතේ ඇතිවෙන ක්ෂණික ප්‍රතික්‍රියා කියන වේගවත් වාහනයේ බ්‍රේක් එක සපයන්නේ සතියෙන්. පොතේ පැහැදිලිවම කියනවා දුක නැති කරන්න නම් අපි මනසින් නිතරම ගොඩනගන දේවල්. ඒ කියන්නේ සංස්කාර නතර කරන්න ඕනේ කියලා. ඒකේ පළවෙනි පියවර තමයි නැවතීම. සංස්කාර නතර කරනවා. ඒක ටිකක් ගැඹුරු සංකල්පයක් වගේ. සරලව කිව්වොත් එකේ අදහස් වෙන්නේ මොකද්ද? හිතන්න අපි දකින ඇහෙන හැම දෙයකටම අප ප්‍රතිචාර දක්වනවා. කැමැති, අකමැති, තරහයි, ආසයි මේ හැම එකක්ම මානසික ගොඩනැගීමක්. මේවා තමයි අපේ කර්ම නිර්මාණය කරන්නේ. මූලාශ්‍රය කියන විදියට මේ නොනවතින ගොඩනැගීමේ ක්‍රියාවලිය නතර කිරීම තමයි නිවන කියන්නේ. ඒකට මුල පුරන්නේ නැවතීමෙන්. ඒ කියන්නේ ඇතුළතින් සහ පිටතින් එන හැම පෙළඹීමකටම වහලෙක් වගේ ප්‍රතිචාර දක්වන එක නතර කරලා එපා කියන්න පුරුදු වෙන එක. ආ ඒ කියන්නේ ෆෝන් එකට එන හැම නොටිෆිකේෂන් එකකටම බලන එක නතර කරනවා වගේ දෙයක් විසිරිලා තියෙන අවධානය එක තැනකට ගන්නවා. මට තේරෙන විදිහට නම් ඒක සරල අව්‍යාජ ජීවිතයකට පාරක් වෙන්නේ නැති. හරියටම. ඒ වගේම තමයි මූලාශ්‍රය කියනවා අපි මේ විදිහට නැවතුනාම අතීතයෙන් එන කෙලෙස් වේලිල යනවා අනාගතයට හේතු වෙන අලුත් රාග ద్వේෂ ඇති වෙන්නේ නැහැ වර්තමානයේදී දේවල් වල එල්ලිලා ඉන්න නැතුව ඉන්න පුළුවන් වෙනවා කියලා. හරි. ඉතින් මේක නිකම්ම හිත සංසුන් කරන එකක් විතරක් නෙවෙයි මූලාශ්‍රය කියන විදිහට මේක අපේ සදාචාරයටත් කෙලින්ම සම්බන්ධයි. ඒක නම් හිතාගන්න තමාරුයි සම්බන්ධයක් වේගය අඩු කරන එකකින් කෙනෙක්ගේ සදාචාරය දියුණු වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි මේකේ තියෙන පුදුමය. මූලාශ්‍රය පැහැදිලි කරනවා අපි කරන ගොඩක් වැරදි. ඒ කියන්නේ අකුසල් සිද්ධ වෙන්නේ පාලනයක් නැති ක්ෂණික ප්‍රතිචාර නිසා කියලා. කෙනෙක් අපිට බනිනවා අපි ක්ෂණිකව ආපහු බනිනවා. ආසාවක් ඇති වෙනවා අපි ක්ෂණිකව ඊපස්සේ දුවනවා. නමුත් වේගය අඩු කරලා මොහොතක් නැවටි ඉන්න පුරුදු වුණාම අර උත්තේජනයයි අපේ ප්‍රතිචාරයයි අතර පොඩි පරතරයක් නිර්මාණය වෙනවා. ආ ඒ කියන්නේ කවුරුහරි බනිනකොටම කටට එන උත්තරේ දෙනව වෙනුවට තත්පරයක් ඉඳලා හිතනවා වගේ දෙයක්. ඒ හිස්තන තමයි වැදගත්. ඔව්. ඒ හිස්තන තමයි සදාචාරයේ ගොඩනැගෙන තැන. රාගයෙන් ද්වේෂයෙන් ක්‍රියා කරනවා වෙනුවට මම මේ කරන්න යන දේ ඇත්තටම හරිද කියලා හිතන්න අවස්ථාවක් ලැබෙනවා. මූලාශ්‍රයේ මේකට බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට දුන්න උපදේශක් උපුටා දක්වනවා. ඒක හරිම ප්‍රායෝගිකයි. ඒ මොකක්ද? උන්වහන්සේ දේශනා කරනවා යමක් කරන්න කලින් කරන ගමන් කරලා ඉවර වෙලා මේ අවස්ථා තුනේම විමසලා බලන්න මේ ක්‍රියාව මටවත් අනුන්ටවත් දෙන්නටමවත් අහිතකරද මේක දුක් විපාක දෙන අකුසලයක්ද කියලා. ඒක පුදුම දෙයක්. ඒ කියන්නේ ක්‍රියාවට කලිනුයි කරන ගමනුයි පස්සෙයි කියන තුන් තැනදීම රිවිව් කරන්න කියන එක. ඒක කරන්න නම් අනිවාර්යෙන් වේගය අඩු කරන්නම වෙනව නේද? හදිස්සියෙන් වැඩ කරන කෙනෙකුට කොහෙද ඔය වගේ තුන් පියවරක විමසුමක් කරන්න වෙලාවක්. ඒක හරියට තරහින් ඊමේල් එකක් ටයිප් කරලා send බන්න තප්පරයකට කලින් නවතිනවා වගේ. ඒ නැවතුනොත් සමහර වෙලාවට අපි ඒක යවන එකක්වත් නැහැ. හරියටම ඒ විමසීමට ඉඩ ලැබෙන්නේ එතකොටයි. නැවතිල්ලේ සතියෙන්නේ දිහා බලුවමයි ආශාවක් මතුණු ගමන් ඒ පස්සේ දිව්වොත් ඒක ක්‍රියාවක් වෙලා සමහර විට සොරකමක් වගේ දෙයක් දක්වා යන්න පුළුවන්. ඒත් නැවතුනොත් ඒක නිකම්ම හිතේ ඇතිවෙන ආශාවක් විතරක් වෙලා නැති වෙලා යනවා. සතියෙන් නවතින එකෙන් ඒ දම්වැල කඩන්න පුළුවන්. හරි. එතකොට ක්ෂණික ප්‍රතිචාර නවත්තන එකෙන් අපි වැරදි කරන එක අඩු වෙනවා. ඒක තමයි සදාචාරය. ඒත් ඒ නැවතුවාම හිතේ ඇතිවෙන කලබල ගතියට මොකද්ද වෙන්නේ? නිකන් හිටියට හිත සංසුන් වෙන්නේ නෑනේ. ඒක තමයි මම හිතන්නේ සංසුන්කම. එමත් නැත්නම් සමතය කියන මාතෘකාවට අපිව අරන් යන්නේ. ඕ ඒක ඊළඟ පියවර. මේක මානසික ස්ථාවරත්වයේ ගොඩනැගීමක්. මූලාශ්‍රයට අනුව හැම පොඩි බාධාවකටම කලබල නොවී ඉන්න පුරුදු වීමෙන් මනස තුල ඔරොත්තු දීමේ හැකියාවක් හැදෙනවා. හිතන්න අපි වැඩක් කර කර ඉන්නවා එළියෙන් ලොකු සද්දයක් ඇහෙනවා. අපේ සාමාන්‍ය ප්‍රතිචාරය තමයි අවධානය කැඩිලා ඒ සද්දයට හිත යොමු කරලා සමහර විට තරහ ගන්න එක. එහෙම නැත්නම් හිත ඇතුලෙන්ම මතුවෙන කරදරකාරී සිතුවිල්ලක්. ඒකත් ඒ වගේමයි. ඒක ආව ගමම් අපි කරන වැඩේ පැත්තක තියලා ඒකත් එක්ක පැටලෙනවා. හරියටම ඒත් මේ නැවතිල්ලේ වැඩ කිරීමේ පුහුණුවෙන් ඒ වගේ බාධාවකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න පුරුදු වෙනවා. සද්දේ ඇහෙනවා. ඒත් ඒක නිකම් සද්දයක් විතරයි. ඒකෙන් හිත කම්පා වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ විශේෂයෙන්ම මනසේ විසිරුණු බව. ඒ කියන්නේ උද්දච්චය කියන නීවරණය දුර්වද වෙන එක. උද්දච්චය කියන්නේ හරියට අපි ෆෝන් එකේ එකම වෙලාවේ ඇප් 10ක් විතර ඕපන් කරලා තියෙන වගේ දෙයක්ද? හිත එක තැනක නැහැ. නිතරම එක එක දේවල් වලට පනිනෝ ඊටාම හොඳ උපමාවක්. ඔව් ඒ වගේ. මේ පුහුණුවෙන් වෙන්නේ ඒ ඇප්ස් ටික එකින් එක වහලා එක වැඩක් ලයි විතරක් අවබෝධය තියාගන්න පුරුදු වෙන එක. එතකොට සිතේ ස්ථාවර බව, එකඟ බව, ඒ කියන්නේ ඒකෝදී භාවය කියන ගුණය වැඩෙනවා. මේක තමයි සමාධියට පාර කපන්නේ. හරි. එතකොට අපි වැරදි කරන එක අඩු කරගත්තා, හිතේ කලබලයට අඩු කරගත්තා. දැන් තමයි වැදගත්ම තැනට එන්නේ. මේ හැම දෙකම ප්‍රතිඵලය ඒ ආහා මොහත විදර්ශනාව. එහෙමත් නැත්නම් ප්‍රඥාව පහළ වෙන තැන. ඕ මූලාශ්‍රයෙන් මේ ගැන කියන්න හරිම බලවත් සූත්‍ර පාඨයක් උපුටා දක්වනවා සමාහිතෝ යථාභූතං ජානාති පස්සති. ඒ කියන්නේ එකඟ වූ සිතක් ඇති කෙනා යථාර්ථය ඒ සැටියෙන්ම දකිනවා. තේරුම් ගන්නවා. අපි හදිස්සියෙන් ඉන්නකොට දකින්නේ අපේ කැමැත්තා කැමැත්ත කියන කණ්ණාඩි දෙකෙන් පේන විකෘති වෙච්ච යථාර්ථයක්. ඒකත් අපි දේවල් දකින්නේ ඒ දේවල් තියෙන විදිහට නෙවෙයි අපි හිතන විදිහට. අපේ මත, අපේ අත්දැකීම් ඔක්කොම ඒකට එකතු වෙනවා. නමුත් වේගය අඩු කරලා සංසුන් හිතකින් බලනකොට යම් දෙයක හට ගැනීම, පැවතීම සහ නැතිවීම කියන සම්පූර්ණ චිත්‍රයම දකින්න පුළුවන් වෙනවා. මේකට මූලාශ්‍රය දෙන හොඳම උදාහරණය තමයි ඝන සංඥාව බිඳ දැමීම. ඝන සංඥාව. ඒ මොකද්ද? හිතන්න වේගයෙන් කැරකෙන ෆෑන් එකක් දිහා. අපිට පේන්නේ එකම තලයක් ඝන වෘත්තයක් විතරයි නේද? ඒත් ෆෑන් එකේ වේගය අඩු කරනකොට අපිට ඒකේ තටු තුනක් තියෙනවා කියලා වෙන වෙනම පැහැදිලිව පේන්න ගන්නවා. අන්න ඒ වගේ අපේ අත්දැකීම් අධික වේගයෙන් ගලාගෙන යනකොට මම ඇවිදිනවා මම කතා කරනවා වගේ ඝන සංකල්ප විතරයි අපිට පේන්නේ. ආ ඒත් ඇවිදිනවා කියන ක්‍රියාව සෙමින් සතියෙන් කළොත් ඒ ඝන අත්දැකීම බිඳිලා ඒකේ තියෙන සියුම් කොටස් පේන්න ගන්නවා. পায় ඔසවන එක, ඉස්සරහට ගෙනියන එක, බිම තියෙන එක ඒ හැම එකක්ම වෙනම ක්‍රියාවලියක් හරියටම එතකොට මම ඇවිදිනව කියන සංකල්පය වෙනුවට මේක පුද්ගලයෙක්ගෙන් තොර හේතුඵල අනුව සිදුවෙන ක්‍රියාවලියක් විතරයි කියලා තේරෙන්න ගන්නවා අන්න එතනදි තමයි ස්ථිර ඝන මම කෙනෙක් ඉන්නවා කියන මායාව බිඳ වැටෙන්නේ ඒක තමයි විදර්ශනාවේ ආරම්භය මේ ඔක්කොම ന്യാය විදියට හොඳට තේරෙනවා. ඒත් ඇත්ත ජීවිතේදී අපි වැඩ කරන ගමන් මේ නැවතිල්ලේ වැඩ කරන එක කරන්නේ කොහොමද? මූලාශ්‍රය ගැන උදාහරණයක් තියෙනවා කිව්වා නේද? සතිපට්ඨාන අටුවාවේන හරිම ලස්සන කතාවක්. එක භික්ෂුවක් අසිහියෙන් කලබලෙන් Tamanගේ අත නවන්න ගිහින්. නමුත් ඒ බව තේරුම් ගත්ත ගමන් එයා ආයෙත් අත තිබුණු තැනටම ගෙනිහින්. සතියෙන් යුතුව හරිම සෙමින් ඒ ක්‍රියාව නැවත කළා. ඒක තමයි සම්පජඤ්‍ය භාවනාවේ හරය. ඒ කියන්නේ කරන කියන දේ ගැන සිහිනුවණින් ඉන්න එක. ඇත්තටම කිව්වොත් මම නම් එහෙම අතක් වැරදිලා නැවුනොත් ආයෙත් ඒක හිමින් කරන්න යන්නේ නැහැ. ඒකෙන් පේනවා මේකට කුයිතරම් කැපවීමක් ඕනද කියලා. ඒක ටිකක් අස්වාභාවිකයි වගේත් හිතෙනවා. මුලදී එනම හිතෙන්ද පුළුවන්. ඒත් මූලාශ්‍රය පැහැදිලි කරනවා ඒ මන්දගාමී බව තීරණාත්මකයි කියලා. නූතන ජීවිතයේ අපි නිතරම ඉඳුරම් පිනවන්නේ. බාහිර උත්තේජන පස්සේ දුවනවා. සද්දෙට සින්දු අහනවා වේගවත් දර්ශන බලනවා. මේ නිසා අපේ මනස ගොරෝසු, ඒ කියන්නේ කෝස් වෙලා. අපිට සියුම් දේවල් දැනෙන්නේ අගය කරන්න බැරි වෙලා. මේ සතිය පුහුණුව ඒකට ප්‍රතිවිරෝධයක්. ඒක අපේ විඥානයේ තියුණු කරනවා. මනසත් අපි නිරීක්ෂණය කරන අරමුණත් අතර තියෙන සෘජු සම්බන්ධය තේරුම් ගන්න උදව් කරනවා. ඉතින් දිගු කාලීනව මනසට මොකද වෙන්නේ? මේ නැවතිල්ලේ වැඩ කිරීම සවිඥානික නිරීක්ෂණය මනසේ ගැඹුරටම බලපාන්නේ කොහොමද? මූලාශ්‍රයේ ලස්සන උපමාවක් තියෙනවා කිව්වා. නේද මේ ගැන? ඔව්. ඒක ඊකාම අලංකාර උපමාවක්. කඳු මුදුනක තියෙන නිශ්චල විලක්. ඉහලින් වහින වැස්සෙනුත් පොළව යටින් යන උල්පත් වලිනුත් එකසේ පෝෂණය වෙලා පිරිසිදු සිසිල් දියම් පිරීලා ඉතිරිලා යනවා වගේ කියලා තමයි කියන්නේ. මෙතනදී වැදගත්ම දේ තමයි මේක යටිසිතී ප්‍රතිසංවිධානය කරනවා කියන එක. යටිසිතේ ප්‍රතිසංවිධානයක්. ඒ කියන්නේ මේක මතු පිටින් කරන ව්‍යායාමයක් විතරක් නෙවෙයි මනසේ ගැඹුරු ස්තර ප්‍රතිව්‍යුහකට කරනවා. හරියටම මේ සෙමින් සවිඥානිකව කරන නිරීක්ෂණය හරහා අපේ අතීත අත්දැකීම් මතකයන් නැවත සැකසීමකට ලක් වෙනවා. ඒකින් ශ්‍රද්ධාව, මතකය සහ නුවණ, ඒ කියන්නේ ප්‍රතිභාන ඥානය කියන දේ වර්ධනය වෙනවා. ඒක හරියට සරුපසක් හදනවා වගේ. ඊට පස්සේ ගැඹුරු අවබෝධයන් කියන බීජ ඉබේම පැලවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ අවබෝධය එන්නේ භවනා කර කර ඉන්නකොටමද? හැම විටම ඒක තමයි මේකේ තියෙන පුදුමය. මූලාශ්‍රය පෙන්වා දෙනවා සමහර වෙලාවට ඒ ගැඹුරු අවබෝධය එන්න හේතු වෙන්නේ හරිම සරල එදිනදා සිදුවීමක් කියලා. සමහර වෙලාවට මිරිංගුවක් දකින මොහොතක නැත්නම් වතුරේ පාවෙන පෙන පිටක් දකින මොහොතක හිතා ගන්නවත් බැරි විදිහට ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් පහළ වෙන්න පුළුවන්. ඒත් ඒකට අවශ්‍ය පසුබිම අර සරුපස සකස් කරන්නේ මේ අඛණ්ඩ නැවටිල්ලේ කරන සතිය පුහුණුවෙන්. එසේනම් අපිට ගත හැකි ප්‍රධාන පණිවිඩය තමයි වේගය උමතවක් කරගත්තු ලෝකයක අපිට කරන්න පුළුවන් විප්ලවීයම සහ ඵලදායී ක්‍රියාව වෙන්නේ සවිඥානිකව මොහොතක් නතර වෙන එක. මේක දියුණුව නවත්තන එකක් නෙවෙයි. සැබෑ දියුණුවට සැබෑ අවබෝධයට අවශ්‍ය පැහැදිලිකම සහ ස්ථාවරත්වය ගොඩනගා ගැනීමක්. හරියටම ඒක අභියෝගාත්මක අවස්ථාව පවා අවබෝධය සඳහා වන අවස්ථාවක් බවට පත් කර ගැනීමක්. අපි අත්දකින හැම දෙයක්ම ඒක බාධාවක් වුණත් කරදරයක් වුණත් අපේ පුහුණුවට ආධාරයක් කරගන්න පුළුවන් වෙනවා. වේගය අඩු කරනකොට හැම දෙයක්ම ගුරුවරයෙක් වෙනවා. එසේනම් ගැඹුරින් සිතන්නට යමක් ඉතිරි කරමින් අපි මේ සංවාදය අවසන් කරමු. මූලාශ්‍රය පෙන්වා දෙනවා ගැඹුරු අවබෝධයන් බහුවිට පහළ වෙන්නේ මිරිඟුවක් හෝ දිය බුබුලක් වැනි අනපේක්ෂිත දෙයක් දැකීමෙන් කියලා. මෙන්න ගැඹුරින් සිතන්නට යමක්. තේ එකක් හදනකොට වාහනයට ඇවිදගෙන යනකොට පෝලිමක ඉන්නකොට වගේ දෛනික ජීවිතයේ ඇති සාමාන්‍ය මොහොතක්. ඔබ ඒ සැබවින්ම නිරීක්ෂණය කිරීමට තරම් වේගය අඩු කළහොත් ගැඹුරු අවබෝධයක් සඳහා වන ප්‍රේරකයක් බවට පත්වේ හැකිද? සතියේ බලමහිමය ග්‍රන්ථයේ තියෙන ගැඹුරු කරුණු අදින කාර්යබහුල ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ කොහොමද කියන එකයි අද අපි මේ විමසා බලන්නේ. ඔව්. ඒකදී මතුවෙන පළවෙනිම අදහසක් තමයි සති මාත්‍රය සහ අර නම් කිරීම කියන එක. හ්ම්. ග්‍රන්ථයේ මේක හරිම ගැඹුරින් කතා කරනවා. ඒත් නූතන ජීවිතයේ වේගයත් එක්ක විශේෂයෙන්ම මේ ඩිජිටල් බාධා කිරීම මැද්දේ. ඔව් හැමතිස්සෙම ෆෝන් එකෙන් එන නොටිෆිකේෂන් එකක්. හරියටම. ඒ මැද්දේ මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන එක තව ටිකක් පැහැදිලි කළා නම් මං හිතන්නේ වටිනාකම ගොඩක් වැඩි වෙනවා. මට තේරෙනවා. ග්‍රන්ථයේ තියෙනවා සිත නැමැති බින්ගේ පිරිසිදු කිරීම වගේ රූපක. ඔව්. ඒක ඇහෙනකොට මට නම් දැනෙන්නේ මේක ලොකු වැඩක්. කාලයක් අරගෙන කරන්න ඕන ව්‍යාපෘතියක් වගේ. ඒක තවයි. එදිනදා වැඩ අස්සේ තව ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න එක බරක් වගේනේ. ඔව් හරියටම. ඉතින් ගැටලුව තේන්නේ එතන. මේ රස්සාව, පවුල, සෝෂල් මීඩියා මේ ඔක්කොම එක දඟලන කෙනෙක්ට මේක පේන්නේ ටයිම් ටේබල් එකට දාගන්න ඕන තවත් වැඩක් විදියට. දවසට එකතු කරගන්න ඕන කුසලතාවයක් විදියට නෙවෙයි. ඒකනේ. ඉතින් අපි යෝජනාම තමයි මේ නම් කිරීමේ පුහුණුව නිකම්ම විධිමත් භාවනාවක් වගේ නෙවෙයි. අපි ජීවිතේ නිතරම එන අර ආතතිකාරී වෙලාවල් වල පාවිච්චි කරන පුඩම් පොඩි ක්ෂුද්‍ර මෙවලමක්. ඒ කියන්නේ මයික්‍රෝ ටූල් එකක් විදියට හඳුන්වලා දෙන එක. ක්ෂුද්‍ර මෙවලමක්. ඒ කියන්නේ ලොකු ටූල් බොක්ස් එකක් හැමතැනම උස්සන් යනවට වඩා ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් පොඩි ස්විස් පීයක් වගේ දෙයක්. ඒක හොඳ උපමාවක්. ඒත් මට මෙහෙම දෙයක් හිතනවා. මේ වගේ ගැඹුරු සංකල්පයක් එහෙම පොඩි කරනකොට ඒකේ තියෙන අර හරය ගැඹීරත්වේ නැති වෙලා යන්නේ නැද්ද? බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒක නිකම්ම ඉක්මන් විසඳුමක් ක්වික් ෆික්ස් එකක් විතරක් වෙන්න ඉඩ තියෙනවා නේද? නෑ. අපි කොහෙත්ම කියන්නේ නෑ නිදිමත් භාවනාව අනවශ්‍යයි කියලා. ඒක තමයි අත්තිවාරම. හරි. ඒත් මේ ක්ෂුද්‍ර මෙවලම් කියන්නේ ඒ අත්තිවාරම උඩ හදපු එදිනෙදා ජීවිතයට අරන් යන්න පුළුවන් ප්‍රායෝගික දෙයක්. ඒ කියන්නේ හරය නැති කරනව නෙවෙයි. හරය ජීවිතයට තවත් ලං කරනවා. හිතන්නකෝ දරුණු ට්‍රැෆික් එකක හිර වෙලා ඉන්නවා කියලා. ඔව් හොඳටම කේන්ති යන වෙලාවක්. ෆෝන් ගහන්න, බනින්න හිතෙනවා ඒ වෙලාවේ පැයක් භාවනා කරන්න බෑනේ. කොහෙත්ම බෑ. ඉතින් එතකොට ඒ වෙලාවේ කේන්තිය කේන්තිය කියලා හිතින් කියන එකෙන් ඇත්තටම වෙනසක් වෙයිද? මට හිතෙන්නේ ඒක ටිකක් සරල වැඩිය වගේ. හ්ම්. තරහ හොඳටම ඇවිස්සලා තියෙන වෙලාවක ඔය වචන දෙකෙන් ඒක පාලනය කරන්න පුරුවන් කියන එක ගැන මට පොඩි සැකයක් තියෙනවා. ඒක හරියට ලව්ගින්නකට වතුර වීදුරුවක් ගහනවා වගේ වැඩක් නේද? හොඳ ප්‍රශ්නයක්. මෙතන අරමුණ කේන්තිය නැතිකරන එක නෙවෙයි. ආ. ඒක පාලනය කරන එකත් නෙවෙයි. අරමුණ තවයි කේන්තියට සම්පූර්ණයෙන්ම යටත් වෙලා ඒකේ වාලෙක් වෙන එක නවත්තන එක. හරි. ඔබ කේන්තිය කියලා නම් කරනකොට ඔබ නොදැනුවත්වම දියක් වෙනවා. ඔබ කේන්තියෙන් ඉන්න කෙනාගේ භූමිකාවෙන් කේන්තිය දිහා බලන කෙනාගේ නිරීක්ෂකයාගේ භූමිකාවට මාරු වෙනවා. ඒ මිලිතත්පරයට උනත්. ඔව්. ඒ මිලිතත්පරයට උනත් සිදුවීමයි ඔයාගේ අර ඉබේටම එන ප්‍රතික්‍රියාවයි අතර පොඩි හිඩැසක් පරතරයක් හැදෙනවා. අන්න ඒකයි වැදගත්. අන්න ඒ පරතරය තමයි සිහියට හුස්ම ගන්න ලැබෙන ඉඩ. ඒක ගින්න නිවනව නෙවෙයි, ඒත් ගින්නක තවත් පෙට්‍රල් දාන එක නවත්තනවා. ඒ පැහැදිලි කිරීම හරිම වටිනවා. ඒ කියන්නේ ප්‍රතිඵලය ක්ෂණිකව තරහ නැතිවීම නෙවෙයි. නෙවෙයි. අර හැංගීමට වහලෙක්කගේ ප්‍රතිචාර දක්වන එක නැවතීම. මටත් ඔය වගේ දෙයක් වෙලා තිනවා. ඔව්. වැඩ කිවර වුණ ගමන් මගේ අත ඉබේටම ෆෝන් එකට යනවා. කිසිම හේතුවක් නැහැ. නිකන්ම සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කරන්න. හ්ම් හුරු පුරුද්ද. ඔව්. මම දවසක් ඒ හැංගීම අල්ලගන්න උත්සාහ කළා. ඒක හිස්කමද, වෙහෙසද, නැත්තම් ඊළඟට තියෙන අමාරු වැඩෙන් පැනලා යාමක්ද කියලා මටම නම් කරගත්තා. හරි. පැනලා යෑම කියලා ලේබල් කරගත්ත ගමන් ෆෝන් එක අතට ගන්න තිබුණු අර හදිසි උවමනාව ටිකක් අඩු වුණා වගේ දැනුණා. ඒ ක්‍රියාවේ තිබුණු යාන්ත්‍රික ගතිය කැඩුනා. ඒක තමයි හොඳම උදාහරණය. ඔබ මේ පුරුද්දේ තියෙන යාන්ත්‍රික ස්වභාවය කැඩුවා. ඔබ ඒක කරන්නේ නොදැනුවත් තමයි. දැනුවත්ව. ඔව්. අන්නේ දැනුවත් භාවයම තමයි ඒ පුරුද්දෙන් මිදෙන්න තියෙන පළවෙනිම පියවර. ඉතින් මේ විදිහට නම් කිරීම කියන ගැඹුරු සංකල්පය නූතන ජීවිතයට හරිම ප්‍රායෝගිකව ගලපන්න පුළුවන්. හ්ම් මේ හැඟීමක් එක්ක සටන් නොකර ඒක දිහා බලන අදහස. ඒක මට මතක් කළේ ග්‍රන්ථයේ තියෙන ඊළඟ සංකල්පය. මොකද? අවිරුද්ධ ප්‍රතිපදාව. ඒ කියන්නේ බාධක එක්ක ගැටෙන්නේ නැතුව ඒව දෙස සතියෙන් බැලීම. මේ සංකල්ප දෙක අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනව නේද? අනිවාර්යෙන්ම. ඒක හොඳ නිරීක්ෂණයක්. දෙකෙන්ම කියන්නේ ප්‍රතික්‍රියා කරනවට වඩා නිරීක්ෂණය කරන්න කියලානේ. ඔව්. නම් කිරීම කියන්නේ බාධකයක් හඳුනාගන්න ක්ෂණික ක්‍රියාවලිය නම් අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ ඒ බාධකයත් එක්ක දිගටම ඉන්න විදිය. හැබැයි මෙතනත් ලොකු අභියෝගයක් තියෙනවා. නූතන මානසිකත්වයට. ඔව්. ගැටලු විසඳලා බාධක ජය අරගෙනම පුරුදු වෙලා ඉන්න අපිට බාධකයක් එක්ක නිකන් ඉන්න කියන එක අක්‍රීය දීමක් පරාජයක් වගේ පෙන්න පුළුවන්. ඒක තමයි මටත් හිතුනේ. හිතන්නකෝ මගේ ප්‍රධානියා මට කරන්න බැරි තරම් මැඩ ගොඩක් එක ඩෙඩ්ලයින් එකක් දෙනවා. හරි. එතකොට මගේ හිතේ ඇති වෙන පීඩණයට ඉඩ දීලා නිකම් බලාගෙන ඉන්න කියලාද මේ කියන්නේ? ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහෙනි. ඇත්ත. වෘත්තීය පරිසරයකදී හිම උදාසීන වෙන එක මෙයාට වැඩ බෑ කියලා ලේබල් වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. ඔව්. ඒ අවදානම තියෙනවා. එකෙන් කොහොමද අපි මේක සක්‍රීය බලවත්යක් විදිහට තේරුම් ගන්නේ? නිතනදී තමයි අපි යෝජනා කරන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ උදාසීන වීමක් නෙවෙයි. හ්ම්. ගැටලුවකට දක්ෂ ලෙස මුහුණ දීමේ පළමු සක්‍රීය පියවර බව අවධාරණය කරන්න. ඒක පරාජය බාර ගැනීමක් නෙවෙයි ප්‍රතිචාර දක්වන්න කලින් කරන උපාය මාර්ගික නිරීක්ෂණයක්. උපාය මාර්ගික නිරීක්ෂණයක්. ඔව්. දක්ෂ සෙන්පතියෙක් සටනකට කලින් ක්ෂණිකව පහර දෙන්නේ නෑනේ. නෑ, එයා මුලින්ම බලනවා. මුලින්ම සතුරාගේ බලය, පිහිටීම, දුර්වලතා නිරීක්ෂණය කරනවා, තොරතුරු එකතු කරනවා. අන්න ඒ වගේ අවිට එන බාධකයේ ස්වභාවය මුලින්ම කලබල නොවී නිරීක්ෂණය කරලා ඊට පස්සේ සුදුසුම ප්‍රතිචාරය දක්වන්න මේක අවස්ථාවක් දෙනවා. ආ ඒ කියන්නේ අර ඩෙඩ්ලයින් එකේ උදාහරණේ ගත්තොත් මගේ පළවෙනි පියවර වෙන්න ඕන ප්‍රධානී එක රණ්ඩු වෙන එකවත් නැත්නම් කලබල වෙලා වැඩ කරන එකවත් නෙමෙයි. ඔව්. ඒ වෙනුවට මගේ ඇතුළත හටගන්න පීඩනය, කාංසාව කියන හැඟීම මුලින්ම නිරීක්ෂණය කරන එක. හරියටම. ඒක මගේ ශරීරයට දැනෙන්නේ කොහොමද? ඒත් එක්කෙන සිතුවිලි මොනවද කියලා බැලීම. ඔව්. ඔබ කරන්නේ අභ්‍යන්තර දත්ත එකතු කරන එක. ඊට පස්සේ සංසුන් මනසකින් ප්‍රධානී එක කතා කරලා යථාර්ථවාදී විසඳුමක් ගැන කතා කරන්න පුළුවන්. ඒක ඇත්ත. ඔබ මේ පීඩණය කියන හැඟීමත් එක්ක ගැටෙන්න ගියොත් වෙන්නේ ඔබේ ශක්තිය ක්ෂය වෙන එක. එතකොට ප්‍රශ්නෙට මුහුණ දෙන්න ශක්තියක් නැහැ. හරි. ග්‍රන්ථයේ තියෙන පියවර තුන ඔය ඩෙඩ්ලයින් උදාහරණයට හොඳට ගලපන්න පුළුවන්. කොහොමද? පළවෙනි පියවර. හිතේ කනස්සල්ලක් ආපු ගමම් ඒක හඳුනාගෙන ඒ ගැන ලොකුවට හිතන්නේ නැතුව ආපහු වැඩේට ඒ කියන්නේ plan එකක් හදන එකට හිත යොමු කරනවා. හරි. try කරනවා. දෙවනි පියවර. ඒත් කනස්සල්ල දිගටම තියෙනවා නම් ඒකත් එක්ක පොරබදන්නේ නැතුව ඒකට හිතේ තියෙන ඉඩ දීලා ඉවිසීමෙන් ඉන්නවා. කරදරකාරී පසුබිම් සද්දයක් වගේ. හරියටම. ඒක තියෙද්දිත් මම මතේ වැඩේ කරනවා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා තවත් කලබල වෙන්නේ නැහැ. හරි. ඒත් ඒකත් හරි ගියේ නැත්තම් තුන්වෙනි තියවර කනස්සල්ලා දරාගන්න බැරි තරමට වැඩි වෙනවා නම් දැන් මම ඒ කනස්සල්ලම මගේ නිරීක්ෂණයේ අරමුණ බවට පත් කරගන්නවා. කනස්සල්ල කනස්සල්ල කියලා. ඔව්. ඒකේ ස්වභාවය, ඒකේ ශරීරයට දැනෙන විදිය, ඒකත් එක්ක එන සිතුවිලි නිරීක්ෂණය කරනවා. එතකොට වෙන්නේ පුදුම දෙයක්. ඔබ ඒක අධ්‍යයනය කරන්න පටන් ගත්තම ඒකේ ඔබව පාලනය කිරීමේ බලය ටිකෙන් ටික අඩු වෙනවා. සතුරෙක් නෙවෙයි අධ්‍යයනය කරන දෙයක් වෙනවා. ඔව්. ඒක ඔබට ඔබේ හිත ගැන උගන්වන ගුරුවරයෙක් වෙනවා. මේක උදාසීනකමකට හාත්පසින්ම වෙනස්, ඊටාම දියුණු සක්‍රීය මානසික ක්‍රියාවලියක්. ඒ පැහැදිලි කිරීම ඇත්තටම බලවත්. අපි කතා කරපු මේ කාරණා දෙකේදිම මට පේන පොදු තේමාවක් තමයි හිතාමතාම ඇති කරගන්නා නැවතුම. හ්ම්. විරාමය. ඔව් ප්‍රතික්‍රියා දක්වන්න කලින් ගන්නේ විරාමය. මේක මාව කෙලින්ම ගෙනියන්නේ අපේ තුන්වෙනි විමර්ශනයට. නැවැත්වීම සහ වේගය අඩු කිරීම. නූතන ලෝකෙට මේක අසාත්මිකතාවයක් වගේ නේද? ඒක නම් ඇත්ත. හැමදේම වේගවත් වෙන්න ඕන කාලෙක වේගය අඩු කරන්න කියන එක පරස්පර විරෝධී උපදේශක් වගේ. ඔව්. ග්‍රන්ථය නැවැත්වීමේ වැදගත්කම හොඳටම පෙන්වා දෙනවා. ඒත් ඔබ කිව්වා වගේ වේගයයි කාර්යක්ෂමතාවයයි දෙවිවරු කරගත්තු ලෝකෙක මේක දුර්වලකමක් පසුගාමී වීමක් විදිහට වරදවා ගන්න පුළුවන්. ග්‍රන්ථයේදී මේ පුහුණුවයි ජීවිතේ ඉහළ සාර්ථකත්වයයි අතර තියෙන අර සෘජු සම්බන්ධය තව ටිකක් පැහැදිලි කරා නම් හොඳයි කියලයි මටත් හිතෙන්නේ. ඔව් ඒකේ බලපෑම තවත් තීව්‍ර වෙනවා එතකොට. වේගය අඩු කරලා සාර්ථක වෙන්න කියන එක ලස්සන වුණාට හැමදාම KPIs කාර්තුමේ වාර්තා එක වැඩ කරන කෙනෙක්ට ඒක ප්‍රායෝගික නෑ වගේ හිතෙන්න පුළුවන්. හරි. හැමෝම දුවනකොට අපිව නවතින්න කිව්වම ඒක තරඟයෙන් පරාද වෙනවා වගේ දැනෙනවා. කොහොමද අපි මේක තරඟකාරී වාසියක් විදියට ඉදිරිපත් කරන්නේ? මෙතනදී අපි කරන්න ඕන දේ තමයි වේගය අඩු කිරීම කියන එක උපායමාර්ගික විරාමයක් ස්ට්‍රැටෙජික් පෝස් එකක් විදියට නැවත අර්ථ දක්වන එක. ඒ කියන්නේ නිකන්ම නවතින්නව නෙවෙයි. නෑ. ඒ නැවතුම ඊළඟට ගන්න ක්‍රියාමාර්ගය වඩාත් ගුණාත්මක, වඩාත් නිවැරදි, වඩාත් බලවත් එකක් කරන්න ගන්න සූදානමක්. වේගය අඩු කරන්නේ ඊට පස්සේ තවත් වේගෙන් සහ නිවැරදිව යන්න. ආ හැරියට දුනුවායෙක් ඊතලේ විදින්න කලින් දුන්න පිටිපස්සට අදිනා වගේ. ඒක තමයි හොඳම උපමාව. පිටිපස්සට යනවා වගේ පෙනුනට ඒක තමයි ඊතලයට වේගයයි, ශක්තියයි, දිශාවයි දෙන්නේ. ඒකම තමයි. තව උදාහරණයක් ගමු ක්‍රීඩාවෙන්. දක්ෂ ක්‍රිකට් පන්දු යවන්නේ. තීරණාත්මක පන්දුවක් යවන්න කලින් මොහොතක් නතර වෙනවා, පිතිකරු දිහා බලනවා, ෆීල්ඩ් එක දිහා බලනවා, ඉලක්කය මනසේ මවා ගන්නවා. ඔව් ඒ තත්පර කීපය. අන්න ඒ තත්පර කීපේ නැවතුම තමයි එයාගේ ක්‍රියාව වඩාත් බලවත් සහ නිවැරදි කරන්නේ. ඒ වගේම තමයි වැදගත් ඊමේල් එකක් සෙන්ඩ් කරන්න කලින්. හ්ම්. විශාල තීරණයක් ගන්න කලින්. අපි ගන්නා ඒ සතිමත් විරාමය. ඒක දුර්වලකමක් නෙවෙයි. ඒක ඉහළම කාර්ය සාධනයක ලක්ෂණයක්. ග්‍රන්ථයේ තේන රාහුලෝවාද සූත්‍රයේ උපදේශයත් මේකට සම්බන්ධ කරන්න පුළුවන් නේද? ක්‍රියාවකට පෙර අතරතුරු සහ පසුව විමසා බැලීම කියන කාරණය. අනිවාර්යෙන්ම ඒ ගැඹුරු ධර්ම කරුණ නූතන ජීවිතයට ගලපලා ජීවිතයේ ගුණාත්මක භාවය තහවුරු කිරීමේ ක්‍රමවේදයක් වගේ නමකින් හඳුන්වන්නත් පුළුවන්. ඒ quality assurance process for life. ඔව්. අපි කරන හැම ක්‍රියාවක්ම ඒකෙන් Tamanට අනුන්ට යහපතක් වෙනවද කියලා පියවර තුනකින් පරීක්ෂා කරනවා. ඒක වේගය අඩු කිරීමක් වගේ පෙනුනට ඇත්තටම වෙන්නේ වැරදි සාගත පස්සේ පසුතැවෙන්න වෙන ක්‍රියාවලින් වැළකීලා ජීවිතයේ සමස්ත ගුණාත්මක භාවයේ ඉහළ දාන එක. මේකට නවීන විද්‍යාත්මක පදනමකුත් තියෙනව නේද? මම අහලා තියෙන විදිහට අපි නිරන්තර කලබලයෙන් ඉන්නකොට අපේ මොළය ක්‍රියාත්මක වෙන්නේ අර සටන් කිරීම හෝ පලායාම කියන ප්‍රාථමික මට්ටමින්. හරියටම fight or flight. ඔව්. එතකොට අපේ තාර්කානුකූල චින්තනය අඩපණ වෙනවා. ඒක තමයි සරලවම කිව්වොත් නිරන්තර කලබලය අපේ මොළය ප්‍රතික්‍රියාශීලී රියැක්ටිව් තත්වයක තබනවා. වේගය අඩු කිරීම හෙවත් උපාය මාර්ගයක විරාමය මගින් තර්කානුකූල චින්තනයේට සැලසුම් කිරීමට නිර්මාණශීලීත්වයට වගකිව යුතු මොලේ කොටස, ඒ කියන්නේ పూర్ව ලලාට බාහිකය prefrontal cortex එක ඒක සක්‍රිය වෙන්න අවස්ථාව සැලසෙනවා. ඒ කියන්නේ මේ පුහුණුව නිකම්ම මානසික සෝතාවේ ගැන දෙයක් නෙලෙයි. ඒක අපේ ඉහළව සංජානනී හැකියාවන් අන්ලොක් කරන යතුරක්. ඒක තමයි තරංගකාරී වාසිය. ඒක තමයි තරංගකාරී වාසිය. හරි. එහෙනම් අද සාකච්ඡාව සාරාංශගත කළොත් අපි ග්‍රන්ථයේ තියෙන ගැඹුළු ඉගැන්වීම් නූතන ජීවිතයට තවත් සමීප කරවන්න යෝජනා තුනක් ඉදිරිපත් කළා. පළවෙනි එක තමයි නම් කිරීම කියන පුහුණුව එදිනෙදා ආතිතිකාරී අවස්ථාවලදී ක්ෂණිකව භාවිතා කළ හැකි ක්ෂුද්‍ර මෙවලමක් ලෙස හඳුන්වා දීම. දෙවනුව අවිරුද්ධ ප්‍රතිපදාව යනු ගැටලුවක් ඉදිරියේ උදාසීන වීමක් නොව එයට මුහුණ දීමට පෙර තොරතුරු රැස් කරන පළමු සක්‍රිය උපාය මාර්ගික නිරීක්ෂණයක් ලෙස නැවත අර්ථ දැක්වීම සහ තුන්වෙනුව වේගය අඩු කිරීම පසුගාමී වීමක් නැස් ඔසලකා ඉහළම කාර්ය සාධනයක් සහ වඩාත් නිවැරදි තීරණ ගැනීමක් සඳහා අත්‍යවශ්‍ය උපාය මාර්ගයක් ලෙස ස්ථානගත කිරීම. ඔව්. ඉතින් මෙම නව දෘෂ්ටි කෝණ තුලින් මේ ඉගැන්වීම අත්හදා බලලා ඒ ඔස්සේ ඔබගේ ලේඛනය තවදුරටත් වර්ධනය කර ඔබ ලැබූ අත්දැකීම් සමග එය නවතත් අප වෙත ඉදිරිපත් කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. සංවාද මණ්ඩපයට ඔබව සාදරයෙන් පිළිගනිමු. සතියේ බලමහිමය කියන ග්‍රන්ථය කියවම ඇත්තකම හිතනවා සිහිය කියන්නේ හරියට මොකක් හරි සුපිරි බලයක් වගේ කියලා. ඒක ඇත්ත. ඔව්. ඒක තමයි අද අපි කතා කරන්න යන මාතෘකාවට හොඳම ආරම්භය. ප්‍රශ්නේ තමයි මේක මේ පුතේ උගන්වන සිහියේ ක්‍රමවේද සුපර්මෑන්ගේ ශක්තිය වගේ ඕනෙම තැනක ඕනෙම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් විශ්වීය බලයක්ද නැත්නම් ඒක විශේෂිත විද්‍යාගාරයක විතරක් ක්‍රියාත්මක වෙන අධි තාක්ෂණික උපකරණයක් වගේ දෙයක්ද මම නම් හිතන්නේ අර දෙවිනියට කියපු උත්තරේ තමයි නිවැරදි. මේ වයේ සැබෑ ගැඹුරයි ශක්තියයි එළියට එන්නේ භාවනාව වගේ විධිමත් ඒ සඳහාම වෙන් කරපු අවස්ථාවලදී විතරයි. මම එතනදී ඔබෙන් සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. මගේ අදහස මේ ක්‍රමවේද හදලම තියෙන්නේ එදිනෙදා ජීවිතයේ අර අවුල් ජාල මැද පාවිච්චි කරන්න. ඒවා විශ්වීය මෙවලම්. හරි. එහෙනම් අපි ඒ ගැන කතා කරමු. අපේ හිත කියන ගුහාව පිරිසිදු කරන එක දවසට පෑයක් භාවනා කරලා නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක රැස්වීමක් මැද වාහන තදබදයක් මැද gedara ප්‍රශ්නයක් මැද අඛණ්ඩව කරන්න උන දෙයක්. පොතේ තියෙන නම් කිරීම වගේ ප්‍රායෝගික ක්‍රමයක් බලන්න. හිතට කේන්තියක් ආවම කේන්තිය කේන්තිය කියලා හිතින් ලේබල් කරන එකෙන් ඒ හැඟීමට අපිව පාලනය කරන්න දෙන ඉඩ ඒක නැති වෙනවා. මේක කාර්යාලයේදී වුණත් කරන්න පුළුවන් දෙයක්. එනිසා මම දකින්නේ මේවා ජීවිතයේ හැම තත්පරයකටම අදාළ වන ප්‍රායෝගික උපදෙස් මාලාවක් විදියට. මම දකිනවා ඔබ එන කෝණය ඒකේ වළංගු භාවිරක් තියෙනවා. හැබැයි මම හිතන්නේ ඔබ සාමාන්‍ය සැලකිලිමත් වීමයි මේ ග්‍රන්ථයේ උගන්වන අර ගැඹුරු සති මාත්‍රය කියන එකයි පටලවා ගන්නවා. පුතේම මේ දෙක අතර පැහැදිලි වෙනසක් පෙන්නනවා. සති මාත්‍රය හැවත් හුදු සතිය කියන්නේ නිකම්ම සිහියෙන් ඉන්නවා කියන එකට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒක ඊටාම සියුම් ඉහළ පුහුණුවක් ඕන කරන මානසික අභ්‍යාසයක්. මූලාශ්‍රයේමේ ඒක පුහුණු වෙන්න මාර්ග දෙකක් දෙනවා. එකක් තමයි විධිමත් කර්මස්ථාන භාවනාව. අනික තමයි එදිනදා වැඩවලදී සිහියෙන් ඉන්න එක. මේකෙම පැහැදිලි නේද? විධිමත් භාවනාව කියන්නේ මූලික පුහුණු භූමිය. එහෙම නැත්නම් ජිම් එක වගේ. ජිම් එකේ මහන්සි වෙලා හදාගන්න ශක්තිය තමයි එදිනදා වැඩවලට පාවිච්චි කරන්නේ. ඒ නැතුව ජිම් එකේ උපකරණ ඔෆිස් එකට ගෙනියන්නේ නෑනේ. අනික මේ ක්‍රමවේදවල අවසාන ඉලක්කය බලන්න. ඒක නිවන් සාක්ෂාත් කිරීම වගේ ඊටාම ගැඹුරු අධ්‍යාත්මික අරමුණක්. ඉතින් එච්චර ගැඹුරු ඉලක්කයක් තියෙන ක්‍රමවේද ටිකක් එදිනදා ආතති අඩු කරගන්න පාවිච්චි කරන සරල ලයිෆ් හැක්ස් විදියට ලඝු කරන එක ඒවයි ගැඹුරට කරන අසාධාරණයක් වගේ මට හිතෙන්දේ. හරි අපි එන්න පොල්වෙනි මුද්දට යමු. සති මාත්‍රය හෙවත් හුදු සතිය අපි මේකෙන් අදහස් කරන්නේ යම් දෙයක් හොඳ නරක, හරි වැරදි කියලා ලේබල් ගහන්නේ නැතුව ඒක ඒ තියෙන විදිහටම දකින්න එක මගේ තර්කය තමයි මේ හැකියාව එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍යයි කියන එක. හිතන්න කවුරු හරි ඔබව විවේචනය කරනවා කියලා. අපේ සාමාන්‍ය ප්‍රතිචාරය තමයි එකපාරටම කේන්ති ගන්න එක නැත්තම් දුක් වෙන්න එක. හැබැයි සති මාත්‍රය පුහුණු කරපු කෙනෙක්ට පුළුවන් ඒ වචන ඇහුනම Tamange හිතේ ඇතිවෙන වේදනාව, කෝපය, ඒ හැඟීම් ටික විනිශ්චයකින් තොරව නිරීක්ෂණය කරන්න. ආ දැන් මට කීන්ති යනවා. දැන් මට රිදෙනවා කියලා දෙක ගන්න. මේකෙන් වෙන්නේ අපි හැඟීම් වලට මෙහෙම කියන්නම් අපි හැඟීම් වලට වහල් නොවි වඩාත් බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන්නේ ඉඩක් ලැබෙන එක. මේක භාවනා කුටියකට සීමා වෙන ඕන දෙයක්ද? මම හිතන්නේ නෑ. ඔබ දෙන උදාහරණය හොඳයි. නමුත් මම හිතන්නේ ඒක ප්‍රායෝගික යථාර්ථයට වඩා න්‍යායක් විතරයි. සැබෑ සතිමාත්‍රයක් පවත්වා ගන්න ඊටාම සංසුන් මනසක් සහ ඉහළ පුහුණුවක් අවශ්‍යයි. ඔබ කියන විවේචනය ඇල්ල වෙන්නේ වේගවත් කලබලකාරී බෝඩ් මීටින් එකක් මැදදී නම් එතනදී ආ දැන් මට කේන්ති යනවා කියලා නිරීක්ෂණය කර කර ඉන්න වෙලාවක් තියෙනවද? එහෙම කරන්න ගියොත් වෙන්නේ අවශ්‍ය තැනදී දෙන්න ඕන ක්ෂණික තියුණු උත්තරය පරක්කු වෙන එක. මූලාශ්‍රයේම කියනෝ සිතේ තියෙන අවුල සහ වියුල निराකරණය කරගන්න ඕන කියලා. ඒකට කාර්යබහුල දවසක් මැද ඉඩක් නැහැ. ඒ සඳහාම වෙන්වුණ විධිමත් පරිසරයක්, ඒ කියන්නේ භාවනාමය අවස්ථාවක් අවශ්‍ය වෙනවා. ඒක හරියට අන්වීක්ෂකයකින් දෙයක් බලනවා වගේ. අන්වීක්ෂය පාවිච්චි කරන්න නම් ඒකට සුදුසු සංසුන් විද්‍යාගාරයක් ඕන. කුණාටුවක් මැද තියලා ඒකින් කිසිම දෙයක් බලා ගන්න බෑ. ඒත් විද්‍යාගාරේ ඉගෙන ගන්න දේ පාවිච්චි කරන්නේ පිටත ලෝකයේ ප්‍රශ්න විසඳන්න නේද? ඒ වගේම භාවනාවේදී පුහුණු කරන සංසුන්කම පාවිච්චි කරන්න ඕන ඔබ කියන අර කලබලකාරී බෝඩ් මීටින් එකේදී නේද? නැත්තම් මේ පුහුණුවේ තීරුම මොකක්ද? මගේ තර්කය තමයි මේ මොහොතේම සති මාත්‍රයේ යොදන එක තමයි නියම පුහුණුව. ඒකෙන් තමයි මනස ශක්තිමත් වෙන්නේ. මම කියන්නේ නෑ පුහුණුවෙන් වැඩක් නෑ කියලා. මම කියන්නේ පුහුණු වීමේ ක්‍රමයයි ඒක යොදන තැනයි දෙකක්. ඔබ බෝඩ් මීටින් එකේදී පාවිච්චි කරන්නේ භාවනාවෙන් ලබාගත් සංසුන් භාවය සහ පැහැදිලිකම කියන ප්‍රතිඵලය. ඒ නැතුව සති මාත්‍රේ කියන ක්‍රමවේදය ඒ මොහොතේම අලුතෙන් ක්‍රියාත්මක කරන එක නෙවෙයි. ඒක හරියට පිහිනුම් පුහුණු වෙන්න තටාකයක. හැබැයි දිය ගිලෙන කෙනෙක්ව බේරගන්න ඒ හැකියාව පාවිච්චි කරන්නේ ගඟක වෙන්න පුළුවන්. ඒත් ගඟේ ගිලෙන ගමන් අලුතෙන් පිහිනුම් පුරුදු වෙන්න බෑ. ඒ වගේ හිතේ කුණාටුවක් තියෙන වෙලාවක සති මාත්‍රේ පුරුදු වෙන්න බෑ. ඒකට සංසුන් තටාකයක් එනම් භාවනා පුහුණුවක් අත්‍යවශ්‍යයි. හරි. ඒ තර්කය හ්ම් සිත් ගන්නා සුළුයි අපි දෙවෙනි මුද්දට යමු. අවිරුද්ධ ප්‍රතිපදාව හෙවත් ගැටුම් විරහිත පිළිවෙත. මම දකින්නේ මේක අකර්මණ්‍ය වීමක් නෙවෙයි ප්‍රඥාවන්ත වීමක් කියලා. අපිට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. අහල පහල ගෙදරකින් ගෙන අධික ශබ්දය අපිට අකමැති කෙනෙක්ගේ හැසිරීම වගේ මේවා එක හැමතිස්සෙම ගැටෙන්න යන එකෙන් වෙන්නේ අපේ මානසික ශක්තිය නාස්ති වෙන එක විතරයි. ඒ වෙනුවට මේ ප්‍රතිපදාව උගන්වන්නේ ඒ බාධකයේ පිළිගෙන ඒකට ප්‍රතිරෝධය නොදක්වා ඒකට එක්ක ඉන්න ඉගෙන ගන්න එක. ඒක නිරීක්ෂණය කරනකොට ඒකේ බලය අපිට දැනෙන එක අඩු වෙනවා. ඉතිරි වෙන මානසික ශක්තිය අපිට පුළුවන් වඩාත් වැදගත් බුද්ධිමත් විසඳුම් හොයන්න යොදවන්න. ඔබ ඔය කියන දේ මට තේරෙනවා. එක හරියට මානසික අයිකිඩෝ වගේ විරුද්ධවාදියාගේ බලයට කෙලින්ම හැප්පෙන්නේ නැතුව ඒ බලයම පාවිච්චි කරලා ඔහුම පාලනය කරනවා. භාවනා කරනකොට හිතට එන බාධක එහෙම නැත්නම් අපි කියන්නේ නීවරණ කියලා. ඒ කියන්නේ නිදිමත, නොසන්සුන්කම, සකේ වගේ දේවල් වලට මේ ක්‍රමය ඊටාම සාර්ථකයි. ඒ සිතුවිලි එක සටන් කරනව වෙනුවට ඒවට එන්න ඉඩ දීලා බලාගෙන ඉන්නකොට ඒවා ඉබේම නැති වෙලා යනවා. හැබැයි මගේ ප්‍රශ්නේ තමයි මේ මානසික අයිකිඩෝ ක්‍රමය පාරේ වේගයෙන් අපි දිහාට එන බස් එකකටත් පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක ටිකක් අන්ත උදාහරණයක් නේද? භාවනාවට එන අභ්‍යන්තර බාධක සඳහා හැබැයි බාහිර ලෝකයේදී අපි මුහුණ දෙන හැම බාධකයක්ම අභ්‍යන්තර නීවරණයක් වගේ සලකන්න බෑ අසාධාරණයක් වෙන තැනක අනතුරක් වෙන තැනක නොගටි බලාගෙන ඉන්න එක ප්‍රඥාවන්තකමක් නෙවෙයි ඒක බියගුලුකමක් වෙන්න පුළුවන් සමහර වෙලාවට ගැටීම විරුද්ධ සටන් කිරීම අත්‍යවශ්‍යයි ඒක තමයි සදාචාරාත්මක දේ ඉතින් මේ ගැටුම් විරහිත පිළිවෙත විශ්වීයව හැම තැනටම යොදන්න ගියොත් අපි අපේ සමාජ වගකීම් පැහැර හරිනව වෙන්න බැරිද? ඔබ කියන දේ මට තේරෙනවා. නමුත් නොගැටීම කියන්නේ ක්‍රියා නොකිරීම කියන එක නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ ක්‍රෝධයෙන්, වෛරයෙන්, කලබලයෙන් ක්‍රියා නොකර ඉන්න එක. අසාධාරණයට විරුද්ධව ක්‍රියා කරන්න පුරුවන්. නමුත් ඒක කරන්නේ සංසුන්, පැහැදිලි මනසකින්. අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ බාහිර ගැටුම අතහරින්න එක නෙවෙයි, අභ්‍යන්තර ගැටුම අතහරින්න එක. එනිසා ඒක ඕනෑම බාහිර තත්වයකට ආදාලා කරගන්න පුළුවන්. පුළුවන්. හැබැයි ඒ අභ්‍යන්තර ගැටුම නැති කරගන්න තරම් මනස හදාගන්න නම් ඒකට විශේෂිත පුහුණුවක් ඕනේ කියන තැනට නේද අපි ආයෙත් එන්නේ. ඒ වගේම සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන්න නම් වේගය අත්‍යවශ්‍ය වෙනවා. හැමදේම දිහා නොගැටි බලාගෙන ඉන්න ගියොත් අපි වේගයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන තැන් වග හරිනවා. වේගය ගැන කතා කරනකොට තමයි මට අපේ තුන්වෙනි මුද්දේට එන්න හිතෙන්නේ. හරි. නැවතීම සහ වේගය අඩු කිරීම. මගේ අදහස අනුව නූතන ලෝකයේ තියෙන මානසික පීඩනය, වැරදි තීරණ, සම්බන්ධතා බිඳ වැටීම් වගේ බොහෝ ප්‍රශ්නවලට මූලික හේතුව තමයි අධික වේගය. අපි හිතන්නේ නැතුව දේවල් කරනවා, කඩිමුඩිය කනවා, දුවන ගමන් වැඩ කරනවා. ඉතින් වේගය අඩු කිරීම කියන්නේ මේ හැම දෙයකටම දිය හැකි ප්‍රතිවිශක්. ග්‍රන්ථය කියන්නේ හැම ක්‍රියාවක්ම සිහියෙන් සෙමින් කරන්න කියලා. එහෙම කරනකොට අපි කරන වැඩේ කාර්යක්ෂම වෙනවා, වැරදි අඩු වෙනවා. වැදගත්ම දේ ග්‍රන්ථය මේක කිලින්ම සම්බන්ධ කරනවා සදාචාරාත්මක ජීවිතයකට. එහෙම නැත්නම් සීලයට. වේගයෙන් නොසලකීමත්ව ක්‍රියා කරන කෙනා අතින් තමයි වැරදි වෙන්නේ. ඉතින් මේක විශ්වීයව හැමෝටම හැම වෙලාවකම වැදගත් වෙන උපදේශයක් නේද? ඒක ආකර්ෂණීය තර්කයක්. අපි වේගය අඩු කරන්න කිව්වම සාමාන්‍යයෙන් හිතන්නේ මානසික පීඩනය අඩු කළගන්න එකක් ගැන. නමුත් මූලාශ්‍රය කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ගැඹුරු දෙයක්. ඔබ ඒක මගහැරියාද කියලා මට හිතෙනවා. පොතට අනුව වේගය අඩු කිරීම කියන්නේ විදර්ශනා භාවනාවේදී යොදා ගන්නා විශේෂිත පුහුණු උපදේශයක්. ඒක අධිනිරවදිතා මෙවලමක්. මොකටද? යථාර්ථයේ සැබෑ ස්වභාවය. එනම් හැම දෙයක්ම ඉපදි නැසෙන ආකාරය, ඒ කියන්නේ උදේවය කියන සංසිද්ධිය පැහැදිලිව දැක ගන්න. එතකොට ඒක ජීවන උපක්‍රමයකට වඩා විද්‍යාගාරයක පාවිච්චි කරන අන්වීක්ෂයක් වගේ නේද? ඔබ කියන්නේ ඒක භාවනාවටම සීමා වුණු දෙයක් කියලාද? මම කියන්නේ ඒකේ මූලික අරමුණ ඒකයි කියලා. ඒ අන්වීක්ෂීය දැක්ම ලබා ගන්න නම් චලනයන් ඊටාම සෙමින් කරන්න ඕන. හැබැයි මේ උපදේශය පුතෙන් එළියට අරගෙන හැමෝටම හැම වෘත්තියකට යොදන්න පුළුවන්ද? හදිසි සැත්කමක් කරන ශල්‍ය වෛද්‍යවරයෙකුට ගිනිගන්නා ගොඩනැගිල්ලකට ඇතුල් වෙන ගිනිනිවන බටයෙකුට අපි කියනවද වේගය අඩු කරන්න කියලා. එහෙම කළොත් වෙන්නේ විනාශයක්. ඒ නිසා වේගය අඩු කිරීම කියන්නේ භාවනා સંદર્ભය තුල ඇති ඊටාම බලවත් විශ්ලේෂණාත්මක මෙවලමක් මිස හැමෝටම හැම වෙලාවෙම ආදාළ වන විශ්වීය නියමයක් නෙවෙයි. මම ඔබේ තර්කය දකිනවා ඒක වළංගුයි. ශල්‍ය වෛද්‍යවරයා වේගෙන් ක්‍රියා කළ යුතුයි. නමුත් ඔහුගේ ඒ වේගවත් ක්‍රියාව සාර්ථක වෙන්න නම් ඒ පිටුපස අවුරුදු ගානක සංසුන් සිමින් කරපු පුහුණුවක් තියෙන්න ඕනේ නේද? ඒ වගේම ඔබ කියන අර භාවනාවේදී ලබන උදයවය දකීමේ ඥානය, ඒ ගැඹුරු අවබෝධය එදිනදා ජීවිතයේදී වේගෙන් තීරණ ගන්නකොට ලෝකය දිහා බලන විදිය වෙනස් කරන්න බලපාන්නේ නැද්ද? ඉතින් මම කියන්නේ පුහුණුව විශේෂිත වෙන්න පුරුවම් නමුත් ඒකෙන් ලබන ප්‍රතිඵලය සහ ප්‍රඥාව විශ්වීයයි ඒ නිසා ඒ පුහුණුවට මග කියන මූලධර්මත් විශ්වීයව වැදගත් වෙනවා කියන එකට මම එකඟයි නමුත් මූලධර්මය සා මෙවලම ඒක හැඹතැනටම ගැලපෙන්නේ ඒක ඒක තමයි අපේ මතභේදයේ හරය එහෙමනම් අවසාන වශයෙන් මගේ ස්ථාවරය සාරාංශගත කළොත් සතියේ බලමහිමය ග්‍රන්ථයේ තියෙන මූලධර්ම අපේ ජීවිතයේ හැම මොහොතක්ම මානසික දියුණුව සඳහා අවස්ථාවක් කරගන්න දීපු මඟ පෙන්වීමක්. භාවනා කුටියෙන් එළියට ඇවිත් එදිනදා ජීවිතයේ ගැටුමකදී තීරණයක් ගැනීමේදී කෝපයක් ආවම මේ ක්‍රමවේද භාවිතා කරන එක තමයි નિયම ප්‍රායෝගිකත්වය. මේ භාවිතාවන් විශ්වීව යොදන එක න්‍යායෙන් එහාට ගිහින් ඒක ජීවමාන අත්දැකීමක් කරගන්න එකක් විදිහටයි මම දකින්නේ. මගේ සාරාංශය මෙහෙමයි. මේ සිහිය පිරිබඳ ක්‍රමවේදවල සැබෑ බලය රැඳිලා තියෙන්නේ ඒවායේ ගැඹුර සහ නිර්වද්‍යතාවයේ තුර. ඒවයි උපරිම ශක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ බාධාවකින් තොරව විධිමත් පුහුණුවක් සඳහා වෙන්නුන අවස්ථාවකදී විතරයි. ඒක හරියට මාංශ පේශී වර්ධනය කරගන්න විධිමත් ව්‍යායාම ශාලාවකට යනවා වගේ. එතනදී හදාගන්න ශක්තිය සහ නම්මශීලී බව එදිනෙදා ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න උදව් වෙනවා. නමුත් ඒ කියන්නේ බඩු මල්ල කුස්සන හැම වෙලාවකම ජිම් එකේ කරන බෙන්ච් ප්‍රෙස් එක කරන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ වගේ මේ ක්‍රමවේදයන්ම හැම අවස්ථාවක් සඳහාම වෙන සරල අත්පොතක් විදිහට සැලකන එක ඒවයි තියෙන ගැඹුරු විමුක්තිදායක අරමුණ අව탁සීරු කිරීමක්. මේ මත දෙකෙන්ම පැහැදිලි වෙන්නේ ග්‍රන්ථේ විස්තර වෙන ක්‍රමවේදවල තියෙන අතිමහත් වටිනාකම. ඇත්තෙන්ම. නමුත් එහි සැබෑ ශක්තිය මුදා හරින්න ඕන පුළුල් අකංග එදිනදා භාවිතයකින්ද නැත්නම් ගැඹුරු කේන්ද්‍රගත විධිමත් පුහුණුවකින්ද කියන එක මම හිතන්නේ ඒක මේ මූලාශ්‍රය ඇසුරින් අපිට තවදුරටත් ගවේෂණය කරන්න ඉතිරි වෙන කරණක්.